එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආහාරයට ඇතිවන රුචිය අකුසල කර්මයක්ද? වැඩිපුර ආහාර ගැනීම කුසල කුසල් වැඩිවීමට බාධාවක් නොවන තාක් එය අකුසලයක් වේද? මෙහෙමයි දැන් තෘෂ්ණාවක් ඇතිවීම අනිවාර්යෙන්ම නිර්වාණගාමිනී මාර්ගයට බාධකයක් වෙනවා. ඒක අකුසලයක් ඒක ක්ලේශයක්. එතකොට ඒ ක්ලේශය තමයි අපට අකුසලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. අකුසල් කියලා කියන්නේ ඇයි? ඒකෙන් සිත කිලිටි කරන නිසා. එතකොට හැබැයි ඒ බඳු ධර්මයක් අපට ලොකු අර්බුදයක් ඇතිකරන්න හේතුවක් නොවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම්කිසි කෙනෙකුට රසය පිළිබඳ ඇතිවෙන තෘෂ්ණාව ඒ තනත්තා දුර්වල ආත්ම භාවයක උපදවන්නට හේතු වෙන්න පුළුවන්. හැබැයි ඒ තනත්තා රස තෘෂ්ණාව නිසා අනුන් සතු දේවල් හොරකම් කරගෙන අනුභව කළොත් සංග සතු දේ අනුභව කළොත් ඒ තනත්තා දුක් ඇති ප්‍රබල දුක් විඳින්නට හේතු වෙන නිරය වගේ තැනක උපදින්නට පුළුවන්. එතකොට ඒ වගේ දැන් අර අපේ මනසේ පහළ වෙන ක්ලේශය නිසා අපි ලෝකෙටත් හානියක් කරනවා නම් ඒක බරපතලයි. නමුත් තමන්ගේ මනස තුලම ඒ තෘෂ්ණාව මතුවලා ඒක සංසිඳිලා යනවා නම් තමන්ගේ හිත කිලිටි වීමක් වෙනවා. ඒක නීවරණ ධර්මයක් වෙනවා. ඒක නිවන් මඟ අහුරන ධර්මයක් වෙනවා. Tamanට සසර ගමනේදී ආහාරයේහි පමන දන අනුභව කිරීම කියන මේ ගුණය. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් නිවන් දැකීම සඳහා පුහුණු කළ යුතු චරණ ධර්මයක්. ආහාරෙහි පමන දැනීම. එතකොට ඒ ගුණය දියුණු කරන්න මේ තෘෂ්ණාව බාධකයක් වෙනවා. ඒ වගේම ආහාරයේ තෘෂ්ණාව නිසා ඒතනත්තා බොහෝ රෝග පීඩා ඇති කරගන්න. ලෙඩ ලෙඩ දුක් බහුල වෙනවා. ඊළඟට ඒ ආහාරයේ තෘෂ්ණාව නිසා ඔහුට සමහර ඔහුට හෝ ඇයට සමහර වෙලාවට අන්සතු දේවල් හොරෙන් ගන්නට සත්තු මරන්නට මස් කන්නට ඒ වගේ ඒවත් නිසා විවිධ පව්කම් වලට පෙළඹෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේක ක්ලේශයක් විවිධ කරුණු වලට මූලය වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක් අනිත් කිසි කෙනෙකුට හානි නොකොට තමන් ධාර්මිකව හරි හම්බ කරගත්තු දේ ටිකක් වැඩිපුර අනුභව කිරීම බරපතල ඒ කියන්නේ කර්මපතයක් බවට පත් වෙලා ලෝකෙන් පීඩා විඳින්නට සිද්ධ වෙන බරපතල අකුසලයක් කියලා කියන්න බෑ. හැබැයි රස තෘෂ්ණාව ක්ලේශය ඒක නිවන් මඟ අහුරනවා. ඒ වගේම මරණාසන්න මොහොතකදී ඒක මතු වුණොත් අපි දුර්වල ආත්ම භාවයක උපදින්නට පවා ඒක හේතුවක් වෙන්න පුළුවන්.